මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස පරිචනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලී අධිකාරී. දීර්ඝ කාලයක් මුවන් පැලස්සේ මාබෙත් කැලේ පවත්වාගෙන ගිය නීති විරෝධී කංශා වගාව අනවසර දැවජාවාරම සහ අලියතුන් දිකිනීමේ කූට ව්‍යාපාරී අපරාධකරුවන් ආරක්ෂිලා විසින් අත්අඩංගුවටගෙන ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා ඉදිරියට නඩු විභාගය සඳහා ඉදිරිපත් කෙරුණි. අද දෙවන දිනයටත් විසර්ජන නඩු විභාගය පැවැත්වුණි. ඒ විදිකාර මලේ අපට වගේ නෙවෙයි අපේ ආරචිරාලට සියලු පහසුකම් නව තැම් බංගලා ආරපාන ඉඳුන් නිදුන් අඩුපාඩුවක් නෑ මට. ඒවා ඉතින් මොනවට කියනවද බැද්දරාලයි. ආරච්චිල වසම කරන අයටත් මහා යජන්ත උන්වහන්සේගේ මා වාසල එකම නව තැම් පහසුකම්. ඒක නෙමෙයි. බලන්නකො තුවක්කු බයිනෙත්තු අරගෙන යකඩ තොප්පි දාගෙන මහා යුද්ධකට යනවා වගේ හමුදාව යන හැටි. එහෙම නැතුව බෑ මලේ. උඹ හිතන්නේ අර ඈත රවුම් ගොඩනැගිලි වල කවුරු ඉන්නවා කියලා. අර පීන. ඈ ඔය ඉතින් දරුවෝ අපරාධ කරපෙවුන් දාලා ඇති. අන්න හරි මලේ. දරුණු මිනිමරු සාහසික අපරාධකාරයෝ උන් ඉහිල ගෙවල් කඩාගෙන ආවොත් ඉවරයිනේ. ඉතින් හමුදාව පොලිසිය නිතරම සූදානම් පිට. ඇවිත් කරමයි. ඒ හාමුදුරුවෝ තාම නෑ. මං ඊයේ පන්සලට ගියා. හ්ම්. හාමුදුරුවොත් මුලිච්චි වුණා. හ්ම්. ඊයදාස මුදලාලිගේ ලොරිය උදේ නුවරට එන හින්දා. හාමුදුරුවන්ට වඩින්න පුළුවන් කිව්ව ලොරිය. කියනකොටම ආන් අපේ හාමුදුරුවෝ ලෝරියෙන් ඇවිත් බැස්සනේ දාම අනිත් එක්කෙනා අපේ ආරච්චි <laughs> හරි තමයි ඔය එන්නේ ආ අර වතුර විදානෙත් මාංචු දාලා ගහක් මාතුරු එක්ක එන්නේ අර අඩුවට <laughs> එක්කන් එනවා වෙන්නේ නැති වෙන්නේ හොඳයි හොඳයි හොඳයි. අවසරයි අපි හාමුදුරනේ සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. මේ අපි හිතුවා ඔබ වහන්සේ අපේ මුදලාලිගේ ලොරියෙන් වෙලාවට කොහොම හරි වඩී කියලා නේ. අද ඉතින් නඩු විභාගේ දෙවැනි දවසනේ. එහෙමයි. එහෙමයි. දඩුවම කොච්චර බරපතල වුණත් ඒජන්ත උන්නාන්සේ ස්වාමින් වහන්සේලාට ලොකු ගරු කිරීමක් සැලකිල්ලක් තියෙන නිසා. එහෙයි. අපට විදානෙත් නිදහස් කරගන්න පුළුවන් වේවි. <laughs> අපි ඉතින් අපේ සාක්කි විභාගයේදී කරුණු කියනවා තමයි. ඒ නුඹවත් ඉතින් ඔබ වහන්සේ ඇහැට පේන්ට උසාවියේ පෙනී ඉන්නකොට ඒ ජන්ත උන්නාන්සේගේ බොහොම ලොකු විශේෂ සැලකීමක් තියෙනවනේ ඔබ වහන්සේට. දැන් ඉතින් ඒ ජන්ත උන්නාන්සේත් නඩු ශාලාවට යහපත් වෙන්න වෙලාව හරි. ඕ ඒ හින්දා අපි ඔක්කොම වගේ ගෙහුම් වාඩි වෙමු. හ්ම් හ්ම් ඒක හොඳයි ඒක හොඳයි. හ්ම් හ්ම්. තෝල්ක මුදලි හේමත් ඔය ඇවිත් ඉන්නේ. හ්ම් යම්. අප්පා අපේ හාමුදුරුවෝත් ඉස්සරහාටම වෙන්න වඩින්න. හ්ම් හ්ම්. යම් යම් යම් යම්. මේ මේ ඕ මේ වතුර විදානේ. ආ මෙහාට එනවා මෙහාට එනවා. ආ මේ අර කලින්දා වගේ ඒජන්ත හාමුදුරුවෝ බෙන්ච් එකට යාපත් වුණාට පස්සේ උඹ කොහොමටවත් ලතෝනි දෙන්ට විලාප ගහන්න එපා. ඔබට තේරුණාද? ඈ අනේ අනේ රාලහවිම් මට බයයි. ඇයි? තුවක්කු බය නේත්තු යකඩ තොප්පි දාගත්තු මේගොල්ල දකිනකොට මගේ පපුව හොස් කාලා පත්තු වෙනවා. අනේ හාමුදුනේ මම බේරගත්ත හාමුදුනේ. හරි හරි හරි ඔය කෑ ගහන්න එපා මම හිටපන්. මිනිස්ටර් වගේ නෙමෙයි. විධානෙට තියෙන වැරදි බරපතලයි. ඔව් ඔව්. සමාවක් ලැබෙයිද නොලැබෙයිද කියන එක බොහොම හැකයි. හ්ම්. තමන් කරපු වැරදි Taman දන්න නිසා විදාන්ට ඉතින් ලොකු බයක් ඇති. ඉතින් මොනවා කරන්නද? අනේ හඳුනේ වට කසතර ගන්න බයයි. හා හා මේ මේ විදානේ උඹ මෙතන ඕම් මරලා තෝනි දෙන්නේ නෑ හොඳද? ඈ කෑ ගහන්න එපා. යකෝ උඹලා ඉංග්‍රීසි මාන්නුවට විරුද්ධව නීති විරෝධී වැඩ කොලා. හැබැයි නම් කසපාර කන්ට උනත් සූදානම් වෙන්න ඕනේ. ඔව්. මඩ විතරක ගන්න. ඒ දුප්පත් කමට කාසි පළව හොයාගන්න. නොදැන කරපු වැරදි වලට මට සමාවරක් දෙන්න නාලා ඔබ වහන්සේට බුදු බවත් වෙයි මම දෙපතුල අල්ලලා වඳිනවා මම මේ විපතින් දලව ගන්නට මම මේ විපතින් මේනා දෙන්න අපේ ආතුලේ ආ ඔව් ඔව් ඔව් ඉතින් ලේසියක් නෙවෙයිනේ ඒක ඔය උඩ ඇඳුම් ගලවලා ඈ ඔය හිරකාරීන්ගේ අමුඩ ජම්පරේ අඳවලා අන්න අර යකඩ බංකුවේ මුණින් තලා කරලා අර බලපන් අර යකඩ බංකුවා ඕකේ මුණින් තලා කොල්ලා ඈ කොම්බන් අතට අතපය බැඳලා කැපෙන වීදුරු කුඩු දාපු දිග වේවැලෙන් හම පුපුරද්දි ලේ ගලද්දි තමයි මහා යකෙක් වගේ දඩාරලු ගෝසුවේ කැවිත් කසපාර දෙන්නේ. ආ දැනගන්න ඉතින් එක කසපාරක් <laughs> කසපාර 75. ආ අතපාර අතරක් පාක් වදිනකොටම මරහන්න දීලා මිනිහා හෙම්බත්. ඈ ඔව් ඔව් ඔව් ඔව් පිරකාරයක් ඉතු වෙයි අනේ අනේ රාහවි අනේ රාහවි මගේ මගේ පපුවට මොකද වෙනවා මගේ මට මම ඕකයි රාහවි මේ මේ මේ මේ මේ මේ බොරුවට කෑලු ගහිටපන් කෑලු ගහිටපන් විදානේ අන්න අන්න අන්න යකඩ තොප්පි කට්ටිය අර පොලිසිය හමුදාව අන්න ආ බලාපල්ලා මුලින්ම එන අස්ප හමුදාව දැක්කද? ඒ ඔය කෑ ගහන්න එපා තොපි. ඔය කෑ ගහන්න එපා. ආ ආ බලාපල්ලා. දැක්කද එන රංගි. ආ ආ මේ නැගිට බලන්න නැගිට බලන්න නැගිට නැගිට නැගිට නැගිට ඕ ඕ නෝ නෝ ආ දැන් අන්න දැන් මහේජා තුන්නාන්සේ බෙන්ච් එකේ පොරොත්තු වුණා හ්ම් හරි හරි හරි කෑනු ගහයි ගනිලා වාඩි වෙලා වාඩි වෙලා හොම වාඩි වෙලා හ්ම් අන්න තෝල්ක මුදලි එනවා අන්න අන්න පටන් ගන්නයි යන්නේ වැඩ මේ හා Silent please. උසාවිය නිශ්ශබ්ද වෙන්න. honorable sir උතුමාණන් වහන්සේ මාබැද්ද කැලේ අනවසර කංසාවගාව සහ මාබැද්ද කැලෑවේ එනම් රජේ කැලෑ ඉඩම්වල වටිනා ගස් කපා හොරට විකිණීම ඇතුළු ඇද්දල් සහ අලියතුන් ව්‍යාපාරික මුදලාලලාට විකිණීම පිළිබඳ විස්තරජන නඩු විභාගය දෙවන දිනට අදට නියමිතව තිබේ. Modlio, yes sir. You mean to say that this person had also aided and abetted to sell venison, that is deer flesh, and cannabis, filling of valuable timber, so on and so forth. Yes, sir. චූදිතයා මුවන් පැලස්සේ මාබැද්දේ වතුර විදානේ නොහොත් වෙල් විදානේ නොහොත් කියන ගහ ගෙදර පේදාස මුවන් පැලස්ස මාබැද්ද කැලේ අනවසර කංසා වගාව ඇතුළු නීති විරෝධී ක්‍රියාවලට වැඩිකරුවන්ගෙන් දෙවෙනි චූදිතයා වූ මාබැද්ද ගමේ වතුර විදානේ නොහොත් වෙල් විදානේ නොහොත් කීන ගහගෙදර පියදාසට පනවා ඇති සිර දඬුවම ලිහිල් කර ගැනීම හෝ නිදහස් කර ගැනීම සඳහා මහා ආණ්ඩුකාරුන් වහන්සේට කරුණු ඉදිරිපත් කොට සාක්ෂි විවාහ කිරීම සඳහා පාතොල් ලබන විස්තරජන නඩු විභාගයේ අද දින ඉදිරිපත් වන සාක්ෂිකරුවෝ ස්වාමීනි පළවෙනි සාක්ෂිකරු මුවන් පැලස්සේ ප්‍රධාන බෝධිමහල් විහාරාධිපති ගරු මොහන් පැලස්සේ ගුණානන්ද ස්වාමින් වහන්සේ. Oh, Reverend Gunananda Tera appeared last time also, Mudliya? Yes, sir. දෙවෙනි සාක්ෂිකරු. මුවන් පැලස්සේ ආරච්චි වසම කරවන කීරාල ආරච්චි. තුන්වෙනි සාක්ෂිකරු. Third. Third one. Yes. මුවන් පැලස්සේ මාබැද්ද ගමේ විශ්‍රාමික හමුදා කපිතාන්. බාලප්පු බැද්දේරාල ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට ඇති සාක්ෂිකරුවන් තුන් දෙනා මෙම නඩුවේ දෙවනි විත්තිකරු හෙවත් චූදිතයා වූ කීන ගහගෙදර පියදාස යන අය හොඳින් දන්නා හඳුනන සාක්ෂිකරුවෝ වෙති. Honorable Sir, උතුමාණන් වහන්සේ පසුගිය සතියේ පවත්වන ලද මෙම නඩු විභාගයේ පළමු දින ප්‍රධාන සාක්ෂිකරු වූ මුවන් පැලස්සේ පුරාණ බෝධිමළු විහාරාධිපති ගරු මුවන් පැලස්සේ ගුණානන්ද ස්තිවිරිය අද දවසේද ප්‍රධාන සාක්ෂිකරු වශයෙන් පෙනී සිටී. මුඩ්ලියා you may call the reverend to give evidence before all the others. Yes sir. ස්වාමින් වහන්සේ වැඩම කරන්න උතුමාණන් වහන්සේ කීනගහ ගෙදර පියදාස නැමැති අය මගේ විහාරස්ථානයේ කැපකරු දායකෙක්. බඩවියත රැක ගැනීමටත් දුගී දිලිඳුකම නිසාත් කුලී වැඩට ආගමන් ඔහු මෙහි බරපතලකම නොදැන මේ වැරදි වලට හසු වී තියෙන්නේ. උතුමාණන් වහන්සේ ඔහුට මෙහි ඇති බරපතලකම අපට වටහා විය හැකියි. මින් මනස මේ වැරදි නොවෙන්නට මම වග බලා ගන්නම්. ඔහුගේ බිරිඳට කුඩා අතදරුවෙකුත් ඉන්න නිසාත් පෞල් බර අධික නිසාත් ප්‍රථම මතාවට මහා ආණ්ඩුවෙන් සමාව ඉල්ලමින් උතුමාණන් වහන්සේගේ අනුකම්පාව ලබා දෙන්නේ නම් ඊතා යෝග්‍ය බව මම කියා සිටිනවා. Baudelaire, yes sir, he means to say that that he undertakes to make him a very good person That's correct. Yes. My Lord, ස්වාමීනි අද මෙම නඩු විභාගයේ දෙවෙනි සාක්ෂිකරු කටුපුල්ලේ ගෙදර කීරාලා ආරච්චි මුවන් පැලසේ ආරච්චි වසම කරවන ගම් ප්‍රධානි Oh he is the headman of the village one of the government officers yes sir is he hmm. මා බද්ද කියන්නේ කීරාලා ආරච්චිගේ වසමට අයිති ගමක් උතුමාණෙනි මාබැද්ද කියන්නේ මගේ කීරාල ආරච්චිල වසමට අයිති ගමක්. මේ ගමේ ඔය කීන ගහ ගෙදර පියදාස මා හොඳට දන්නා හඳුනන කෙනෙක් උතුමාණෙනි. ගම්පොර දානියා හැටියට මෙම චූදිතයා ගැන වගකීමෙන් කරුණු කීමට ආරච්චිල හැටියට මා ඉදිරිපත් වෙනවා ස්වාමීනි. අපේ නායක හාමුදුරුවෝ කියා සිටි පරිදි මාත් මේ පොරොන්දු වෙනවා මේ තැනැත්තා යහපත් පුරවැසියෙක් කරන්නට ස්වාමීනි. අදබස උතුමාණෙනි. අද නඩු විභාගයේ තුන්වන සාක්ෂිකරු. එනම් අවසන් සාක්ෂිකරු. මේ නඩුවේ විත්තිකාර කීනගහගෙදර පියදාසගේ ගමේම කෙනෙක්. මාබැද්ද ගමේ බාලප්පු බැද්දේරාල. ඔහු විස්රාමික හමුදා නිලධාරියෙක්. බැද්දේරාල. He had served the British army as he yes sir ඔතුමාණෙනි මම අවුරුදු 12කට වැඩි කාලයක් ඉංග්‍රීසි හමුදාව යටතේ හමුදාවේ සේවය කළා. මේ වෙල්විධානයේ මා දන්නා හඳුනන කෙනෙක්. ගරු අපේ නායක ස්වාමින් වහන්සේත් අපේ ආරච්චිරාල හමිත් දුන් සාක්කි මමත් පිළිගන්නවා ස්වාමීනි මට කියන්නට තියෙන්නේ එපමණයි මොහු නිර්පරාදේ නරක ආශ්‍රය නිසා කරදරයටපත් වුණා ඒක. මොහු අපට යහපත් මිනිසෙක් විදියට හදාගන්න පුළුවන් ස්වාමීනි. මටත් ඒ ගැන වග කියන්න පුළුවන්. උතුමාණෙනි, එච්චරයි මට කියන්න තියෙන්නේ. Honorable sir, then නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම. මුවන් පැලස්සේ මාබැද්ද කැලේ අනවසර කංසා වගාව ඇද්දල සහ අලියතුන් ජාවාරම රජේ කැලෑ ඉඩම්වල වටිනා ගස් කපා හොරට විකිණීම පිළිබඳව විස්තරජන නඩු විභාගයේදී විත්තිකරු පිළිබඳව සාක්ෂිකරුවන් තිදෙනා දෙන ලද තොරතුරු සහ කරුණු සැලකිල්ලට ගනිමින් නඩුකාරතුමාණන් වහන්සේ තීන්දුව දැන් ප්‍රකාශයට පත් කරනවා ඇත. I considered all the evidence given by the witnesses, especially Reverend Gunananda Thera, and I hereby order to release the accused of all the charges and free him. විධානයේ නිදහසමයි දෙන්නේ නේද? උසාවි නිශ්ශබ්ද වෙනු. දැන් මෙන්න මේ නඩුවේ තීන්දුව මා අතටපත් වුණා. ගුවන් පැලස්සේ ආරච්චි වසම බහර කීරාල ආරච්චි දැක්වූ කරුණු අනුව සහ ගුවන් පැලස්සේ පුරාණ බෝධිමලු විහාරාධිපති මාබැද්දේ ගුණානන්ද හිමියන් දැක්වූ කරුණු අනුව සහ වසර 12ක් යුද හමුදාවේ සේවය කළ බාලප්පු බැද්දේරාල දැක්වූ කරුණුත් හොඳින් සලකා බලා වර්ෂ 1830 පනවාගත් අධිකරණ ආඥා පනතින් නියම වූ වසරක සිට දඩුවමින්ද කසපාර 45ක් කායික දඬුවමින්ද නිදහස් කර සියලු චෝදනා වලින් නිදහස් කරන බවට මෙයින් ප්‍රකාශයට පත් කරනවා ඇත. Proceedings of the court is adjourned for today. Yes sir. උසාවියේ වැඩ කටයුතු අදට මෙතනින් අවසానයි. ගෝමරි ආ දුව අද ටිකක් වේල පහෙන් ආවා වගේ. ආ. ඔව් නැන්දේ. අද දවස ටිකක් හොඳයි වගේ. හ්ම්. පායලා. රෙදි පෙරදිවත් හොදගන්ට කියලා ආවේ. ඒක යසයි ඒක යසයි. පහුගිය දවස්වල දිගටෝම වැසනව. ඔය තිබුණට අදත් යන්න බෑ මයිදුවේ. දුර රස්තාවක් හොයනවා කියලා ආරංචි. නිසි වැඩ. හ්ම්. දුව ගැලපෙන්නේ දුවේ නිසි කෙනෙක් වෙන්නම තමයි. දුගේ කරුණාවයි ලස්සනයි කතාබහයි සිරුම ගත්තම දැනෙතම ගෝමරී දුව මිසි කෙනෙක් වගේම තමයි. අනේ නැන්දත් කියන දේවල් මම යන්නම් දුවේ. ආ හොඳයි නැන්දේ. ඕ. ඔන් දුගේ යාළුවා නෙළුමිත් එන නැන්ද නාගිනත් යනවා වගේ. නෑ දුවේ මේ පොඩි එවුන්ගේ රෙදි කෑලි ටිකක් හොදන්ට ආව ගම. හැඳ කොරේවත් නාගන්ට කියලා. නැන්දලගේ ගේ ළඟ ජේමිස් මාමත් හිරේ නිදහස් වෙලා ඇවිල්ලා නේද නැන්දි? මටත් උදේ මුලිච්ච වුණා. පහුගිය දවස් ටිකේ ඩිංගිරි අම්මත් බොහොම දුක්ගින්දරෙන් උඩහසේ දෙයියන්ට කිය කිය තමා ඕන් හිටියේ. ඔව් ඉතින් ඩිංගිරි නැන්දට කියලා මොනම හවුහරණක්වත් නැහනේ. ජේමිස් මාමා නිදහස් වෙලා ආපු එක නම් දෙයියොම කරපු වැඩක් තමා. හ්ම්. නැන්දේ අර සබන් කෙටි අමතක වුණාද? හැබෑ නේන. කතාවෙන් කතාවෙන් ඕම් මට ඒකත් අමතක වුණා නෑ. දෙන්න දු. ආ මෙන්න නැන්දේ. ආ හරි. මං යන්න. හොඳමයි නැන්දේ. මේ මං ගෝවරියක්ගෙන් අහන්න හිටියේ. අපේ පන්සලේ නොමිලි පැලෑටි පිටල දෙන එකට ඔයා කියන්නේ නැද්ද? සමහරු කියනවා ඒක ආන්දරේ කරන වැඩක් කියලා. මම දවසක් දෙකක් සමිතිය වැඩවගේකට පන්සලට ගිහින් හදිසියෙම ආවා. ලොකු ආමුද්‍රවත් ඔය වගක් කියවේ නෑනේ. දැන් දවස් දෙක තුනක වෙලේ පටන් පැල බෙදන්නේ. ගමේ හැමෝම යනවා පැලෑටි යාති ගන්නට. මොනවද ඔය පැලෑටි වර්ග? රාම්බුටාන්, පේර, වැනිදොඩම්, කටුලොවි එක එක જાතිය පැල ඇටි වර්ග. අපේ අම්මත් පන්සලට ගිහින් පැල හයක් ගෙනාවා. වරදක් නෑ. හරි අපූර්වයි තමයි. මට අපේ සතුමල් අයියවත් ඔය ගැන මුකුත් පණිවිඩයක් කිව්වේ නෑනේ. සතුමල් අයියා තාම මේ ගැන දන්නේ නෑ මම හිතේ. ආමි සතුමල් අයියා කියනකොට මට දෙන්නේ මතකිට ආවේ. රස්සාව ප්‍රශ්නෙත් දැන් විසඳුණානේ. ගුරුවරියක් වෙනවට වඩා නිසි වෙන එක හොඳයි. දොස්තර කෙනෙක් ගෙදර ඉන්නවා වගේනේ. මුළු පවුලේම හැමෝටම යහපතක්. නැත්ද? ඒක නම් ඇත්ත. ඒ සතුමල් අය නර්සරීට කොච්චර කැමතිද කියලා එයා මට තාම කිව්වේ නෑ. නිසි වැඩේට අකමැතිනේ. සතුමල් අයියා ඔයාව ඒ ගැන උනන්දු කරයි කියලා ඔයා හිතනවද? අවුවත් ටිකක් සැරයි. අපි අර කුඹුක් ගාලේ වෙනට යමු. ඇත්ත තමයි. එයා මාව උනන්දු කළ බව ඇත්ත නෙළුමි. ඒ දැන් මට ටික ටික තේරෙනවා මේක සපු මල් අයියා කැමති රස්සාවක් නෙවෙයි කියලා. පිස්සු කොමලියක්කේ ඇත්තටම ඔයාට පිස්සු. ඔයාගේ වැටේම මොකක් හරි නැති පිස්සුවක් හදාගෙන ඔළුවත් අවුල් කරගෙන ඔහේ කල්පනා කරගෙන ඉන්නවා. නෙළුමිනන්ගේ හැම වෙලාවෙම මං ගැන හිතන්නේ හොම්මම තමයි. නමුත් මම නැති ප්‍රශ්න හදාගෙන ඔළුව අවුල් කරගන්නව නෙවෙයි. හරි හරි. මට තේරෙනවා. ඔයාගේ සැකේ සපු මල්ලයියා ගුරුකමට කැමති වුණොත් තිසරව බඳින්ට ඉඩ තියෙනවා. හෙදකමට කැමති වුණොත් ගෝමරියව බඳින්ට ඉඩ තියෙනවා. ඕකනේ ඔව් ඒකම තමයි දැන් තියෙන ප්‍රශ්නේ මං එක ප්‍රශ්නයක් අහන්න දක්කද? හරි. ඕනම ප්‍රශ්නයක් අහන්නකෝ. පහුගිය කාලේ ඔයා අසනීප වෙලා ඉන්නකොට තල්ල කැවිලි පැණි බෝල හදාගෙන කපු මල් අයියා ඔයා බලන්ට ආව නේද? ඔව්. ආවා. ඉතින් කපු මල් අයියා කුමරීට පැණි බෝල හදාගෙන ආවිස්සී කියලා එයා අම්මට මෙහෙම කතාවකුත් කියලා තියෙනවා. කොහොම කතාවක්ද? ගෝමරීනන්ගේ මනාපන කැමතින ඒක මගෙත් කැමැත්ත ඒක මගෙත් මනාපය කියලා. කීව නේද? මට කියන්න සපුමල් එහෙම කතාවක් කීවද නැද්ද? හොඳයි. එයා එහෙම කතාවක් කීව තමයි. ඉතින් ඉතින් මොකක්ද ඒකේ තේරුම? මෝඩි ඒකේ තේරුම තමයි අනාගතයේදී ගෝමලියව බඳිනවා කියන එක. ඒ නිලුමි නංගි හිතන විදිය මං හිතන විදිය විතර කතා වෙනවා. අපි දැන් ওই කතාව නවත්තමු. අම්මලත් බලන් ඉති. අපි දැන් යමු. හා යමු. කවුදෝ බවලතෙක් දෙන්නේ කෙනවා මෙච්චර මේ උදැනැක්කේ අදිසි රාජකාරියකට වෙන්න ඇති. මේ බඩේ, මේ බඩේ. එනවා. මල්කේ මේ මේ ඉස්සරහා පුඩු බංකු ටික මේ තියන්න කියලා කියන ඔය ළමයාට. ආ කියන්න කියන්න. ඔය ඉස්සරහා පුඩු බංකු ටික තියන්න කියලා. මේ කට්ටිය මං හිතන්නේ රාජකාරී වලට එන්නේ කියන්නේ. හරි හරි. කවුරුවත් මේ අපේ තිසරි දුවයි, හීන් මැණිකේ දුවයි දෙන්න නොවේ. හැබෑම නෙන්නම් <laughs> මේ අපේ පොඩි ඉස්කෝලේ ගුරුතුමී තිසරි දුවයි මණිකේ දුවයි දෙන්න නෙවෙයි හරි හරි මේ ඔහෙන් ඈඳි ගන්නකෝ එහෙනම් ඇවිල්ලා මහන්සිත් ඇතිනේ නේද මේ කෝ සපුමල් බොම දවසකින් දැක්කේවත් නෑනේ මම මේ දවස්වල මේ ඩීආර් කන්තෝරුවේ පොඩි පුහුණුවකට යනවා එන්නේ ඒකට කැමති නැහැ වැඩිය. අර ගෝමරීලගේ කට්ටියයි සපුමල් පුතයි ඇවිල්ලා ගෝමරීට රස්සාවක් හදලා දෙන්න කියලා කීවහන්දා මේ මං ඔන්න ගෝමරීව හෙදි පුහුණුවකට දැම්මා. මං හිතන්නේ දැන් ඒ වැඩේ හරි. අපේ පන්සලේ පෙරහැර පින්කම් කර ගහගෙන කරන දක්ෂ ළමයි ආණ්ඩුවේ මොකක් හරි රස්සාවකට පංගනාතු කොරන්ට මං අදහස් කරාගෙන ඉන්නවා. ඒක නම් මාමේ ලොකුම පින් අතේ වැඩක්. මාමේ සපු මල්ලයියට ගුරුපත් වීමක් හදලා දෙන්නකෝ. අයියා ගැලපෙන්නේ ගුරුවරයෙක් වෙන්න. එහෙම වුණොත් අයියාගෙන් ලොකු සේවයක් රටට සිද්ධ වෙයි. තිසරි දුව කියන්න වගේ සපුමල් පුතා සුදුසුම ගුරු වෘත්තියට එයාට ඔය ලිපිකාර කොමින් වැඩක් නෑ තිසර දුවත් ඔය දස්ස විදියට පොඩි ඉස්කෝලේ කටයුතු කරගෙන යනවා කියලා මට ගමේ අය කියනවා ඕ මට හරි සන්තෝසයි දුව ගැන මේ දුවේ අපේ මේ තේ ටිකක් බීලා ඉමු ආ නන්දියා නැන්දමේ කිරි බත් කෑවෝ ලොකු සංග්‍රහයක් නේ. ආ මේ අද දුවේ අර හිරෙන් නිදහස් වෙලා ආපු ජේමිස් දැකුම්මත් අරගෙන සන්තෝෂේ කතා කරලා යන්ට ආවා ඒකයි. ඒගොල්ලෝ නිදහස් කරගත්තු එක නම් මාමා කරපු ලොකු සේවයක්. ඔව් අපේ රාලහාමි කරුණු කියලා අමාරුවෙන් තමයි නිදහස් කරගෙන තියෙන්නේ. මේ මේ කැව් කිරිබත් කාලමට ඒ බොන්ට <laughs> මේ දැන් මොනවද දුවලට මගෙන් කෙරෙන්න ඕනේ කියන්ටකෝ ඔව් මේ මේ තිසරි නංගිගේ පුංචි ඉස්කෝලේ වැඩකට තමයි අපි ආවේ කියන්ටකෝ නංගි හ්ම් පෙරත් කරන්න දුව කියන්ට කියන්ට දැන් මාමා පොඩි ඉස්කෝලේ ළමයි ප්‍රමාණෙත් වැඩි වෙලානේ පිටගම්වල ළමයි මුවන් පැලැස්ස පොඩි ඉස්කෝලේ තෙන්ට හොර කනවා හාහා ඔය නම් ඉතින් තිසරිදුව වගේ දක්ෂ ගුරුවරියක් ඉන්නවා කියන ආරංචියටම තමයි <laughs> එහෙම කියන්නත් බෑ ඉතින් ඉඩ කඩමදි නිසා දෙමව්පියෝ එකතු වෙලා තව මඩුවක් හදන්න මේ බදාද සාකච්ඡාවක් පවත්වනවා ඒක හොඳයි ඔව් අපේ ලොකු මහත්තයයි දෙමව්පියෝයි මාමා ගෙන්න ගන්ටම ඕනේ කියලා කියනවා. බෑට ගමේ ප්‍රධානියා හැටියට අපිට මාමගේ උදව් ඕන. ආ හරි හරි හරි. මේ බදාදට මට එන්න පුළුවන්. මං එනවා මං එනවා. අපි හොඳට ඉස්කෝලේට මඩුවක් හදාගනිමු. හොඳයි. අනේ මාමට ගොඩාක් පිං. හොඳයි හොඳයි. <laughs> අපි ගෙවුම් එන්න මාමේ. ආ හොඳයි ගෙවුම් එන්නකෝ. බුදු සරණයි බුදු සරණයි. මුවන් පැලස. අද මුවන් පැලසේ රංගපෑම්. විජේරත්න වරකාගුඩ, සඳුන් විජේසිරි, ශීලා පර්ණමාණිකේ, කමල් ගමගේ, රෝහණ ශිරවර්ධන, ප්‍රසන්න චන්දන බණ්ඩාර, මයික් ප්‍රනාන්දු, ප්‍රයන්තනී ගමගේ යහම්පත් ඩිල්කා විමර්ශනී හඳුර ප්‍රභා තරංගිකා වීරසූරිය අප්සරා ජයවර්ධන මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජේෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ ශිරවර්ධන කතනය ලාල් සරත් කුමාර නාද ශික්ෂණය සහ සංස්කරණය චතුරංග කල්පති මුවන් පැලස්ස නිෂ්පාදනය උපුල් චන්දන